දේශනාව අපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ පාලි අධ්‍යනාංශය අංශාධිපති කැලණි චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කැලණි චිත්තාභ්‍යාස ද්විභාෂා පිරිවෙන්හි කෘත්‍යාධිකාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද උතුරාවල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුභිනතුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව ක්‍රෝධය දුරු කර ගැනීම සැපයට හේතුවක් වේ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු සාදු සම්බෝධං ජයේ විප්පජයේ මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං ආකින්චනං නානුපතන්ති දුක්ඛාති සාදු සාදු සාදු වාසනාවන්ත පින්වත්නි අද දවසේ මම මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායට අයිති ධම්මපද පාළියේ ක්‍රෝධ වග්ගයේ පළමු වන ධාතාවයි මෙම ධාතා ධර්මය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කිඹුල්වත් නුවරදී රෝහිණී කුමරිය මුල් කරගෙනයි අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවය මෙන්ම ප්‍රාදේශීය සේවා ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ටත් මේ මැදිරි සංකීර්ණයේ ඉඳගෙන බණහන ඔබට මේ දේශනාව කරන්නට සූදානම් වෙනවා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ආනිසංස පහක් ලැබෙනවා. පංචමේ භික්කවේ ධම්ම ශ්‍රවණේ ආනිසංසා ඛතමේ පංච. අස්සුතං සුනාති සුතං පරියෝජපේති කංඛං විතරති. දෙට්ටෙන් උජුං කරෝති චිත්තමස්ස පසීදති. ධර්මදේශනා කිරීමේදී ධර්ම ශ්‍රවණය කිරීමේදී බණ අහන ඔබට ලැබෙන ආනිසංස පහ මතක් කරලා දෙනවා. අස්සුතං සුනාති පින්වත්නි පෙරත් දවසක නොඇසූ යම් ධර්ම කොටාසයක් අද මේ ධර්මයෙන් ඔබට අසන්නට ලැබේවි. සුතං පරියෝජපේ ඇසූ ධර්ම කොටාසයක් තිබෙනවා නම් ඔබ බණ අහලා මතකයේ තිබෙනවා නම් ඒ සිත තව තවත් ධර්මයේ කෙරෙහි ඇසූ ධර්මය පැහැදිලි වෙනවා. කං කං විතරති යම් යම් තැනක සැක සංකා තිබුණා නම් ඒ තැන සැක සංකා දුරු කර ගැනීමට මේ දේශනාව හේතු වෙනවා. දිට්ඨින් උදුම් කරෝති දෘෂ්ටිය දැක්ම ඍජු බවටපත් වෙනවා පිරිසුදු වෙනවා ඒ විතරක් නෙවෙයි පස්වෙනි ආනිසංශය හැටියට සඳහන් වෙන්නේ චිත්ත මස්ස පසීදති ඔබේ සිත මනවින් පිරිසුදු වෙනවා ඒ නිසා මේ මැදිරි සංකීර්ණයේ බණහන ඔබත් සමස්ත ලංකා ලෝකවාසී ධර්මදේශනාවට සමන් දී සිටින ඔබ මේ වෙලාවේදී මේ කරුණු සිතේ තියාගෙන ඊටාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියන අරමුණ ඇතුව ධර්ම ශ්‍රවණය කරන්නට ආරම්භ කරන්න අදිස්ථාන කරගන්න. මම මුලින් මාතෘකා කළ ගාථා ධර්මය කෝදං ජයේ විප්ප ජයේය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජ මානං අකිංචනං නානුපතන්ති දුක්ඛා මේ ගාතාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිඹුල්වත් නුවරදී රෝහිණී නම් කුමරියක් මුල් කරගෙනයි. වාසනාවන්ත පින්වත් ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේ සමග කිඹුල්වත් නුවරට වැඩම කළා. උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළයි කියන ආරංචිය ඒ ප්‍රදේශයේ ප්‍රචාරයේ වෙත්ම අනුරුද්ධ මහරහතන් වහන්සේ දැක බලා ගැනීම සඳහා ඒ වගේම අනිත් භික්ෂුන් වහන්සේලාගේ කවුද කවුද වැඩම කළේ කියලා දැක බලා ගැනීම සඳහා නෑදෑයෝ විහාරයට පැමිණියා. මේ හැමදෙනාම ඇවිල්ලා බුදුරජා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂුන් වහන්සේලා සමග සතුටු සාමීචි කතා කරමින් සිටින අතර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සහෝදරිය රෝහිණී කුමරිය පැමිණ සිටියේ නැහැ. රෝහිණී කුමරිය ඥාතියා ඒ ස්ථානයේ නොදැකු නිසා අනුරුද්ධ මහා ඉස්තවිරයන් වහන්සේ ඥාති පිරිසගෙන් විමසුවා ඇයි රෝහිණී කුමරිය පැමිණියේ නැත්තේ කියලා. ඒ වෙලාවේ පිරිස උත්තර දෙනවා ඥාතීන් ස්වාමීනි රෝහිණියගේ සිරුරෙහි කුෂ්ඨ රෝගයක් හටගෙන ඒ නිසා ඇය ලැජ්ජාවටපත් වෙලා ඉන්නේ. ඒ නිසායි මෙතනට නොපැමිණි. ස්වාමීනි රෝහිණියට දොරට පිලට යන්නට එන්නට බසින්නට බොනැකි තරම් ඇඟ පුරාම කුෂ්ඨ රෝගයක් හැදිලා. එය දකිනවා. එය දැක්කාම සමහර කෙනෙක් කලකිරීමටත් අප්‍රියාවටත් පත් වෙනවා. ඒ නිසයි පැමිණියේ නැත්තේ කියලා. පින්වත්නි ඔබට දැන් මතක් වෙනවා. ඔබේ සමාජයේ යම් කිසි කෙනෙක් තුල ශරීරයේ කුෂ්ඨ රෝගයක් හැදිලා තියෙනවා නම් එහි ඒ රෝගය හැදුණු කෙනා මොනතරම් මානසිකව දුක් වෙනවද කනගාටු වෙනවද කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ රෝහිණී කුමරිය කැඳවාගෙන ඉන්නකොට ඥාතියෙකු පිටත් කරලා යවුවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ රෝහිණිය සමග කතා කරලා සියලු තොරතුරු දැනගත්තා. ඇය කියනවා මට රෙද්දක් 60ක් අඳින්නටත් බෑ. ඒ තරමට ශරීරේ පුරාම කුෂ්ඨ රෝගය පැතිරිලා ගිහිල්ලා තියෙනවා ඒකයි මම ආවේ නැත්තේ කියලා. අනුරුද්ධ මහා ඉස්තවිරයන් වහන්සේ තමාගේ සහෝදරී රෝහිණියට කියන්නේ හරි හොඳයි දැන් ඔබට පුළුවන් පිනක් දහමක් කරන්නට. ඇයි ඒ සඳහා යොමු වෙන්නේ නැත්තේ කියලා. එවලේ සඳහන් කරන්නේ ඇය මට පිනක් දහමක් කරන්නට මේ වෙලාවේ මුදලක් නැහැ. මම ලාබාලයි. අනුරුද්ධ මහා ඉස්තවරයන් වහන්සේ දැනුවත් කරනවා ඔබ ගාව තිබෙනවා රන් රිදී මුතු කහවණු ආදී ආභරණ ඒ සියල්ලක් විකුණන්න ඒ ලබා ගන්නා මුදල දසදහසකට වැඩි කහවණු ප්‍රමාණයක් ඒ මුදල යොදවා සංඝාවාසයක් දෙමහල් අසුන්හලක් කරන්නට උපදෙස් දෙනවා මුදල් ඥාතීන්ට දීලා ඒ මුදලින් ඊටාම ලස්සන දෙමහල් සංඝාවාසයක් ඉදි කළා අනුරුද්ධ හාමුදුරුවන්ගේ උදව් උපදේශ අනුශාසනා ඇතුව මේ ඉදි කරන ලද අසුන්හල නැත්නම් සංඝාවාසයට නිතර නිතර වික්ෂුන් වහන්සේලා පැමිණියා අසුන්හල පහළ මාලය රෝහිණී කුමරිය අමදින්නට අමදින්නට පිරිසුදු කරන්නට කරන්නට කුෂ්ඨ රෝගය සමතලා වෙලා පහව යන්ට ගියා. ඒ අතර දිනපතාම භික්ෂුන් වහන්සේ පැමිණ පහසුකම් ලබා ගන්නවා දානමාන ආදිය, ගිලම්පස ආදිය. ඒ සියල්ලක් මේ ස්ථානයේ දන්සල දානශාලාව නැත්නම් සංඝාවාසය මහා සංඝ රත්නයේ වෙනුවෙන් දුගී මගී ආතකාදීන් වෙනුවෙන් වෙන් වෙලා ඒ සියල්ල කටයුතු සොයා බලලා කටයුතු කරන්නේ රෝහිණී කුමරියයි. දවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයට දන් දෙන්නට අදහසක් ඇති වෙලා මහා සංඝ රත්නය කැඳවලා බුදුහාමුදුරුව ඇතුළු බුද්ධ ප්‍රමුඛ මහා සංගත දක්ෂිනාවක් පිරිනැමුවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද මහා ඉස්තවරයන් වහන්සේගෙන් විමසනවා ඔබේ සහෝදරිය නැගණිය රෝහිණී ඇයි අද මේ සඳහා සහභාගී වුණේ නැත්තේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ නැගණිය රෝහිණියට මෙහි එන්නට බෑ ඇයට තදබල කුෂ්ඨ රෝගයක් හැදිලා එය සමනයටපත් වෙලායි දැන් තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි රෝහිණී කුමරිය දානශාලාවට ගෙන්නුවා. ගෙනල්ලා තොරතුරු ඇසුවා. රෝහිණී කුමරිය කියා සිටිනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මෙහි නොපෙමිණියේ අනෙකක් නිසා නොවේ. මගේ සිරුරේ කුෂ්ඨයක් හටගෙන මහත් වූ වේදනාවක් විඳිනවා. එය දැන් සමණයටපත් උනත් ඒ කුෂ්ඨ වේලිලා ගියත් සිරුර බලන්නට බෑ කෙනෙකුට අප්‍රියයි. පිළිකුලයි. ඒ නිසා ලැජ්ජාව නිසායි ලැජ්ජාවටපත් වෙන නිසායි මම නොපැමිණියේ කියා සිටියා. කුමක් නිසා මේ කුෂ්ඨ රෝගය හටගත්තද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම ඒ කිසිවක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිස මැද රෝහිණිය රෝහිණී කුමරිය මේ කුෂ්ඨ රෝගය ඔබට වැළඳී තිබෙන්නේ ඔබේ ක්‍රෝධය නිසායි. ක්‍රෝධය නිසා හටගත් රෝගයක් තමයි මේ කුෂ්ඨ රෝගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ස්වාමීනි භාගවත් බුදුරජාණන් වහන්සේ මේ මහත් වේදනාව ගෙනත් දෙන ඒ වගේම මගේ ශරීරය පුරාම මේ කුෂ්ඨය අස්සක් මුල්ලක් නෑර විසිරී පැතිරී ගින් තිබෙනවා. ඒ වගේම විවිධ වූ කැලලි වලින් කුඩා ලොකු තුවාල වලින් සකස් වෙලා තිබෙනවා. එහෙම වෙන්නට මාකල ක්‍රෝධය කුමක්දයි කියලා බුදුරජාණන් වහන්සේ ගෙන් විමසුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර බරණස් රජුගේ අගබිසව වූ ඔබ රජගේ විසූ නලගණක් කෙරෙහි නාට්‍යාංගනාවක් කෙරෙහි මහත් වූ ක්‍රෝධසිතක් ඇති කරගත්තා. අද අපේ මාතෘකාව ක්‍රෝධය පිළිබඳවමයි. මේ ක්‍රෝධසිත ඇති කරගත් ඔබ දුකටපත් උනේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බරණස් රජුගේ අගමේෂුව සිටි කාලේ මේ නලගන කෙරෙහි ක්‍රෝධ සිතින් කටයුතු කරපු නිසා දවසක් ඔබ රසමිලියක් ගෙඩි ගෙන්නලා එය වියලලා එය සුණු කොට කුඩු කරලා නලගන තමන් වෙත කැඳවා Taman සමීපයේ සිටින විට ඔබගේ උපදේශ පරිදි සේවකයන් යොදවලා ඇයට නොදැනෙනසේ ඒ නලගනගේ ඇඳෙහි ඇතිරිල්ලෙහි කොට්ට මෙට්ටවල ඒ කසබිලියා ගෙඩි කුඩු විසුරවලා දැම්මා ගාලා දැම්මා ඒ වගේම උතුරු සළුවේහි මේ කුඩු ගාලා දැම්මා. ඒ විතරක් නෙවෙයි කාමරය හැමතැනම ඉස දැම්මා. ඒ අතර ඔබ උසුළු විසුළු කෙලි කවටරම් කරමින් ඒ නලගෙනගේ ඇඟපතෙහි හැම තැනම මේ කසමිලියා කුඩු ඉසලා දැම්මා. ගාලා දැම්මා. එය හේතු කොටගෙන නලගෙනගේ ඇඟෙහි ලොකු කුඩා බිබිලි හටගත්තා. ඈ කෑගසමින් වේදනාව විඳිමින් ඉවසනු නොහැකිව තමන්ගේ කාමරය වෙතට දුවදොස් උතුරු සලුව පරවගත්තා. උතුරු සලුව පරව ගන්නකොට එහි කසබිලිය නිසා හැමතැනම ලැබු ගෑවුණා, තැවරුණා. ඇඳේ නිදාගත්ත එහා මෙහාට පෙරලෙනකොට ඇඳේ විසිරලා තිබුණු, තැවරිලා තිබුණු ඒ කසමිලියක් කුඩු තව තවත් ඇඟ පොතේ තැවිලා වේදනාව තව තවත් වැඩි වුණා. ඒ නලගනට මහත් වූ දුක්ඛ පීඩාවක් හටගත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වාසනාවන්ත පින්වත්නි මේ රෝහිණිය එදා බරණස් රජුගේ අගමේතියක් එදා සිදු කරපු කාරණයයි මේ ආත්මයේදී රෝහිණී කුමරිය නමින් සිටින මේ ආත්මයේදී විපාක දුන්නේ. මුහුණත් පොතේ පසුගිය දවසේ ඔබත් දකින්නට ඇති. මමත් දුටුවා. කාන්තාව කීප දෙනෙක් බලල් පැටියෙක්ව පාගනවා. පාගලා පාගලා විනාඩි 5ක් 10ක් ගිය තැන ඒ බලල් පැටියා මරලා දැම්මා. කවුරු කවුරුවෝ සටහනකුත් යොදලා තිබුණා මේ ධිට්ඨ ධම්ම වේදිනී වශයෙන්ම නැවත නැවත ඔය කියන தത്വයටමපත් වෙනවයි කියලා. තවත් එකක් තමයි දර්ශනයක් තිබුණා මුහුණත් පොතේ බල්ලෙක්ව එල්ලලා ඒ බල්ලා යට ගිනි ගොඩක් ගහලා ඒ වගේම කඩුවක් අරගෙන ඒ බල්ලා කෑලි කෑලි වලට කපලා දානවා බලන්නකො කරපු ඇති තවත් සිද්ධියක් තමයි. ඒ මුහුණත් පොතේම දැක්කා දරුවෙක් පොඩි කිරිබොන දරුවෙක් බිම දාලා පාගෙන කකුල් දෙක පාගනවා බඩ පාගනවා ඉස පාගනවා. ඒ ළමයාත් මරලා දාන්නට ඇති. මුහුණත් පොතේ තවත් එකක් තමයි මමත් ඔබත් දකින්නට ඇති. සාවේ කාන්තාව දෙදෙනෙක් දිග අර අඩි උස සබස්සු දාලා දාගෙන පාගලා පාගලා මරලා දානවා බලන්නකෝ. ක්‍රෝධ සිතුවිල්ල මේවා විපාක ලැබෙනවා. රෝහිණිය මේ කර්මය ඔබ විසින් විඳින ලද්දා. ස්වල්ප මාත්‍ර වූ ක්‍රෝධයක් හෝ ස්වල්ප මාත්‍ර වූ ඊර්ෂියාවක් කා කෙරෙහිවත් කරන්නට වටින්නේ නැහැයි කියලා බුදුරජාණන් වහන්සේ එදා අර දෙමහල් සංඝාවාස පූජාවේ බුද්ධ ප්‍රමුඛ දානය අවස්ථාවේදී රෝදං ජයේ විප්පජයේ මානං සංයෝජනං සබ්බ මතික්කමෙය සංනාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛා මේ ගාථා ධර්මය දේශනා කළේ මේ ගාථාවේ පදගත අර්ථය ඔය මම pāli භාෂාව මාගදී භාෂාව බුදුහාමුදුරන්ගේ වචනනේ සිංහලට නගලා තේරුම් ගන්න පින්වත්නි ක්‍රෝධං ක්‍රෝධය ජහේ දුරු කරන්නේ මානං මානය විප්පජයෙය විශේෂයෙන් දුරු කරන්න. සබ්බං සංයෝජන සියලු සංයෝජන අතික්‍රමෙය ඉක්මවන්න. නාම රූපස්මින් නාම රූප දෙකෙහි අසජ්‍යමානං ඇලුම් කරන්න එපා. අකිංචනං රාගාදී කෙලෙස් නැති තං ඒ කුජ්ජලයා තැනැත්තා දුක්ඛං දුක්ඛයෝ න අනුපතන්ති ඇති වෙන්නේ නැහැ. ඔය පදගත අර්ථයයි ඕම කිව්වට තේරුම අඩුයි. දැන් බලන්නකෝ. යම් කිසි කෙනෙක් යම් කිසි කරුණක් හේතු කොටගෙන ඉපදුනා වූ ක්‍රෝධය දුරු කරලා දමයිද. ඒ වගේම නවවිද වූ මානය ඔබේ තිබෙනවා මානය, රූප මානය ආදී වශයෙන් ඒ මානය පහ කරලා තමයිද. ඒ වගේම සියලු සංයෝජන දුරු කරලා ඉක්මවන දානවද. නාම රූප දෙකෙහි ඔබේ ශරීරයේ කෙරෙහි ඇලෙන්නේ නැතුව ජීවත් වෙනවද? ඒ වගේම රාග ආදී කෙලෙසුන් සියල්ල දුරු කළ තැනැත්තා කායික මානසික දුක දුරු කළ අයෙක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පින්වත් මෙම ධාතා ධර්මයේ ධර්ම කරුණු කීපයක් තිබුණත් අද අපිට මාතෘකාව වශයෙන් දක්වලා තියෙන ක්‍රෝධය පිළිබඳව දේශනා කරන්නට මා සිත යොමු කරනවා. වාසනාවන්ත පින්වත්නි මෙම ධර්මගාතාවේ කෝදං ජයේ විප්ප ජයේයමානං කෝදං ජයේ කියලා කියන්නේ ක්‍රෝධය දුරු කරන්න කියන එකයි කුජ්ජනං ක්‍රෝධු කිපීම තමයි තරහ යෑම තමයි නැත්නම් තරහ ඒම තමයි ක්‍රෝධය කියලා කියන්නේ සිතේ ඇතිවන උපදින රළු පරළු ගතිය තමයි ඡණ්ඩ පරුස ගතිය තමයි ක්‍රෝධයයි කියලා කියන්නේ. ඉඳුරන්ට අරමුණු වෙන ඉඳුරන් කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරය හා හිත. ඔබට අරමුණු වෙන්නේ ඔබ දන්නව බණහන අය. ඇසට රූපය කනට ශබ්දය නාසයට ගඳ සුවඳ දිවට රස ශරීරයට ස්පර්ශ සිතට ධර්ම ඉඳුරන්ට දොරටු වලට සිත් නොගන්නා රූපාදී අරමුණු හමු වුණාම ඇති වුණාම දැක්කහම ඇතිවන්නේ ගැටෙන්නේ ක්‍රෝධයයි කෝදස්ස අතිමත්ත පරිත්තතා වේදිතබ්බු ක්‍රෝධයෙහි අඩු වැඩි බව මෙසේ දැනගන්න ඕනේ මම විස්තර කරන්නම් ක්‍රෝධය යම් කෙනෙකුගේ සිතේ ඇති වුණොත් සිත කලබනවා. ක්‍රෝධය යම් කිසි කෙනෙකුගේ සිතේ ඇති වුණොත් සිත හකුලවනවා. ක්‍රෝධය යම් කිසි කෙනෙකුගේ සිතේ ඇති වුණොත් හකු සොලවනවා. ක්‍රෝධය යම් කිසි කෙනෙකුගේ සිතේ ඇති වුණොත් පරොස්බක් කියනවා. ක්‍රෝධය යම් කිසි කෙනෙකුගේ සිතේ ඇති වුණොත් වටපිට බලනවා. ක්‍රෝධය යම් කිසි කෙනෙකුගේ සිතේ ඇති වුණොත් දඩු සැත් ඒ කියන්නේ අවි ආයුධ අරගන්නවා. වාසනාවන්ත පින්වත්නි. ඔබේ සිත තුල බැරි වෙලාවක් ක්‍රෝධය හටගත්තොත් මේ අවි ආයුධ නංවාලනවා. ඔබේ සිතේ මේ ක්‍රෝධය හටගත්තොත් ඒ අවි ආයුධ දඩු සත් ආදී දමා ගහනවා. සිතේ ක්‍රෝධය ඇති වුනොත් අනුන්ගේ සිරුරු සිදුරු කරනවා. ක්‍රෝධය සිතේ ඇති වුනොත් අනුන්ගේ සිදුරු සුණු විසුණු කරනවා. ක්‍රෝධය සිතේ ඇති වුනොත් ඇඟ පසඟ ඇද කඩනවා. අන්තිමට මෙරමා දිවිතර කරනවා. අනුන්ගේ දිවිතර කරනවා ඒ විතරක් නෙවෙයි. තමන්ගේ දිවි තොර කරගන්නවා විනාශ කරගන්නවා. යදා අඤ්ඤං ජීවිතං වෝරෝපිත්වා අත්තානං ජීවිතා වෝරෝපනත්තාය කිතු අටුවාව විස්තර කරන්නේ අනුන්ගේ ජීවිත තොර කර ගන්නවා කරනවා විතරක් නෙවෙයි ක්‍රෝධය සිතට ආතැනැත්තා තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. ඔබ ඕන තරම් අත්දැකීම් ඇති. සමහර විටක ඔබට ක්‍රෝධය ඇති වුණා නම් ඒ පිළිබඳ ආවර්ජනා කරලා බලන්න හිතන්න. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් ගැන හිතලා බලන්න ක්‍රෝධය ඇති කරගත්තු තැනැත්තා අනුන්ටත් විපතක් කරලා තමන්ටත් විපතක් කරගත්තා නේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධයෙන් වැඩුණු මිනිසා කයත් වචනයත් සිතත් යොමු කරගන්නේ හොඳට නෙවෙයි අකුසල් පැත්තටයි කය මුල් කරගෙන සතුන් මරනවා සොරකම් කරනවා කාමයේ වරදව හැසිරෙනවා වචනයේ මුල් කරගෙන බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා සිත මුල් කරගෙන තදබල ලෝභයක්, ద్వේෂයක්, මෝහයක් මේ කියන වැරදි සිද්ධ කරමින් තමන්ගේ ජීවිතය විනාශයටපත් කරගන්නවා. වාසනාවන්ත පින්වත්නි. ක්‍රෝධය නොකරන්නේම පරහට නොගනින්නේම දොස් නොගනින්නේම දොස් කියන්නේ නැත්තම් සතර උපනුපං දැයෙහි සමදා සැප විඳින බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වාසය කළා. රජගහනුවර බාරද්වජ නම් බමුණෙක් ජීවත් වුණා. ඇයට බොහොම ලස්සන ධනංජානී නම් බිරිඳක් හිටියා. බිරිඳ තුනුරුවන් කෙරෙහි පැහැදිලයි හිටියේ. උදේ නැගිටිනකොට ඒ වගේම නිදණ්ඩ යනකොට වෙනත් වෙනත් ආර්ය කටයුතු කරනකොට ඒ වගේම බාරද්වජ බමුණාට කෑම බීම ආදිය දෙනකොට ධනංජානී බිරිඳ මාගේ නමස්කාරය සම්මා සම්බුදුරජාණන් වහන්සේට වේවායි කියලා තුන්වරක් කියනවා නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා උදන් අනනවා ප්‍රීතියටපත් වෙනවා. දවසක් බාරද්වජ බමුණාට කෑම බීම දීලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා තුන්වරක් කියනකොට බමුණට කේහි ගියා. මේ සැඩොලිය හැම වේලෙහිම හැම තැනදීම මේ මුඩු මහනගේ ගුණම කතනය කරනවා කියනවා. සැඩොලිය දැන් මම තීගේ ශාස්ත්‍රවරයා හා වාද කරනවායි ගුගුලා යටගිරියෙන් ක්‍රෝධයෙන් කෑ ගහලා කිව්වා. ස්වාමි පුරුෂයාට දනංජානී බිරිඳ කියන්නේ හොඳයි යන් වාද කරන් මගේ ශාස්ත්‍රවරයාගේ තරම දැනගන්නයි කියලා බිරිඳ කිව්වා. බාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේ හමු වීමට වේළුවනාරාමයට ගියා රජගහනුවරට. භාග්‍යවතුන් වහන්සේ හමු වුණා සතුට සාමීචි කතා කළා ආගිය තොරතුරු කතා කළා. එකක් පස්ව ඉඳගත්තා. භාරද්වජ බමුණා මෙන්න මෙහි මහනෝ. කිංසු ජත්වා සුඛං සේති. කුමක් නසා සුවසේ වාසය කරනවද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ කෝදං ජත්වා සුඛං සේති. ක්‍රෝධය නැති කරපු අයින් කරපු තැන සුවසේ වාසය කරනවායි දේශනා කළා. බාරද්වජ බමුණා ආයෙත් අහනවා කිංසු ජත්වා නසෝචති කුමක් නසා ශෝක නොකරයි කුමක් නැසතුවාම ශෝක කරන්න බැරි වෙයි. නොකරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෝදං ජත්වාන සෝචති. කෝදේ නසා ශෝකය නොකරයි. ක්‍රෝධේ නතර කෙනා ශෝක කරන්නේ නැහැ. ආයේ බාරද්වජ බමුණා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේති ගෝතම. ගෝතම භාග්‍යවත් ගෞතමයන් වහන්ස ගෝතමයන් වහන්සේ කිනම් දහමක් නැතිම විනාශ කිරීම රුචි කරයිද කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා කෝ දස්ස විස මූලස්ස මදුරග්ගස්ස බ්‍රාහ්මණ බ්‍රාහ්මණය විස සංඛ්‍යාත දුක්ඛ විපාකයකට මුල්ලු මිහිරි අගෑති සිතෙන් උපන් ක්‍රෝධය වදං අරියා පසංසන්ති මේ ක්‍රෝධේ නැසීම විනාශ කිරීම යටපත් කිරීම සිතෙන් අයින් කිරීම පිළිබඳ බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පතනවා ප්‍රසංසාවට ලක් කරනවා තංහි ජත්වාන සෝචති ඒ ක්‍රෝධය නසා සිටියේ ශෝක කරන්නේ නැහැ. මේ ප්‍රශ්න ව්‍යාකරණයෙන් සතුටටපත් වුණු බාරද්වජ බමුණා බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්දහා උපසම්පදාව ලැබුවා. සිතේ තිබුණු ක්‍රෝධේ යටපත් කරලා කෙලෙස් සියල්ල යටපත් කරමින් උතුම් වූ රහත් භාවයට පත් වූවා. මේ කතාව රජගහනුවර පැතුරුණා. මේ කතාව අහපු අක්කෝසද අක්කෝසක බ්‍රාහ්මණයා අක්කෝසක බාරද්වජ බමුණයි තව බමුණි. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අසභ්‍ය වචනෙන් පරුස වචනෙන් ආක්‍රෝෂ බව පරිභව කරන්නට පටන් ගත්තා. ඒ ශබ්දය ඇසූ බුදුරජාණන් වහන්සේ බමුණ ඔබගේ නිවසට ආගන්තුකව මිත්‍රාමාත්‍යෝ සහලේ ඥායෝ එනවද කියලා ප්‍රශ්නයක් ඇහුවාර බණින පුජ්‍යලයාගෙන් බමුණගෙන් අක්කෝසක පරිබ්‍රාජකගෙන් බමුණ උත්තර දෙනව ඔව් මගේ නිවසට ඇතැම් දවස්වල ආගන්තුක මහා මරාත්‍යෝ ඒ වගේම සහලේ ඥාතිවරු පැමිණෙනවා හොඳයි. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඔවුන් ආවිත ඔවුන්ට කෑම බීම දෙනවද? බමුණගෙන් අහන්න. බමුණ කියනෝ ඔව් මම ඇතන් දිනක කෑම බීම දෙනවා. බුදුරජාණන් වහන්සේ අසනවා හොඳයි. කෑම බීම දෙනු බව ඇත්ත ඔබ පිළිගත්තා. ඒත් ඒ අය ඒ කෑම බීම පිළිගත්තේ නැත්නම් ඒ කාටද? බමුණා උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ නොදී නොපිළිගැන්ම නම් ඒ අය පිළිගත්තේ නැත්නම් ඒ ආහාර අයිතිය අපටම එනවනේ. බුදුරජාණන් වහන්සේ බමුණට කරුණු කාරණා තේරුම් කරනවා බමුණු ඒ ආකාරයෙන්ම ආක්‍රෝෂ නොකරන අපට ඔබ ආක්‍රෝෂ කරනවා නොකිපෙන අපට ඔබ කිපිලා කතා කරනවා අඩදබර කරන නොකරන මේ අපට ඔබ අඩදබර කරනවා බමුණ ඔබගේ ආක්‍රෝසාදිය අපි පිළිගන්නේ නැහැ. ඔබගේ ආක්‍රෝසාදිය ඔබම පිළිගන්න අපයට හවුල් වෙන්නේ නැහැයි කියලා අක්කෝ දස්ස කුතෝ කෝදෝ දන්තස්ස සමජීවිනෝ සම්මජඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාජිනෝ ආදී කාථා දේශනා කරමින් දැමුණු සිත් ඇති මිදුණු සිත් ඇති පාදී ගුණ ඇති නොකිපෙන අයට ක්‍රෝධයක් කොයින්ද දේශනාව කෙලවර අක්කෝසක පරිත්‍රාජක බමුණ මහාන උපසම්පදාව ලබාගෙන ක්‍රෝධය දුරු කරලා බාරද්වජ බමුණ වගේම කෙලෙස් යටපත් කරමින් උතුම් වූ රහත් බව ලබා ගත්තා. ඒ වගේම තමයි තවත් දවසක අසුන්දරික පරිබ්‍රාජක බමුණත් ඇවිල්ලා බුදුහාමුදුරන්ට අර විදියටම පරුස වචනයෙන් කතා කළා. බුදුහාමුදුරන්ගේ දේශනාව අහලා ඒ බමුණත් රහත් බවට පත් වුණා හිත සකස් කරගත්තා. අඥාන මෝඩයෝ අනුන්ට බයිනවා පින්වත්. අනුන්ව තලනවා, පෙළනවා. එය තමන් ජයගැම්මක් කියලා හිතලා. ඇත්තටම එයින් තමන් ජයගන්නේ නැහැ. එයින් සිද්ධ වෙන්නේ තමන්ටම පරාජයක්මයි. ඉවසීමේ ಗುಣ දන්නහු යම් ඉවසීමක් තිබෙනවද? ඒ ඉවසීම හේතු කොටගෙන ඒ අය ජය ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වාසනාවන්ත පින්වත්නි. ක්‍රෝධයේ ආදීනව දැනගෙන ඒ වගේම ක්‍රෝධය දුරු කරගෙන ආනිසංස දැනගෙන ජීවත් වන්නට ඕනේ. යම් කරුණක් නිසා උපන් ක්‍රෝධය සංසිඳවා ගන්නට අද මේ මැදිරියේ බණහන ඔබත් ශ්‍රී ලංකා වාසී ලෝක වාසී බණහන ඔබත් සිතට ගන්නට ඕනේ. එහෙම සිතට අරගෙන මේ කෝදය දුරු කරගෙන ජීවත් වෙන්නට උත්සාහ කරන්නට ඕනේ. ඒ උත්සාහ කිරීම නිසා ඔබට ජීවිතයේ ජයක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. යම් කරුණක් නිසා ක්‍රෝධයක් ඇති වුණොත් සිතේ උපන්නොත් වාසනාවන්ත පින්වත්නි වහාම මෙත් සිත පැතිරවිය යුතු වෙනවා. වහාම කුළුණු සිත කරුණාබර සිත ඔබේ සිතෙහි ඇති කරගත යුතු වෙනවා. හරියට බිත්තියකින් ප්‍රාකාරයකින් අපි අකමැති දෙයක් මුවා කරන්නාසේ අමතක කළ යුතු වෙනවා ඒ නැවත නැවත සිහි කළ යුතු වෙන්නේ නැහැ ඒ වගේම විදර්ශනා ඥානයේ උපදවාගෙන අනාගාමි ඥානයේ ක්‍රෝධය මුළුමනින්ම දුරු කරගන්නට විනාශ කරගන්නට උත්සාහ දරන්නට ඕනේ මෙම ධර්මගාථාවේ අනිත් පද කීපයත් ඊටාම කෙටියෙන් වේලාවේ හැටියට විස්තර කරන්නට සූදානම් වෙනවා. විප්ප ජහෙය්‍ය මාන මානය දුරු කළ යුතු වෙනවා. ඊළඟ පදය සංයෝජනං සබ්බං අතික්කමෙය්‍ය. සියලු සංයෝජන ඔබ දන්නවා කොච්චරෝවත් ධර්ම දේශනාවලදී අහලා තියෙනවා සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මෙන්න මේ කියන දස සංයෝජන සෝවාන් සකෘදාගාම අනාගාම අරිහත් කියන මාර්ගඵල සිත් වලින් දුරු කළ යුතු වෙනවා ඒ වගේම මේ ගාථාවේ කියන්නේ තං නාම රූපස්මින් අසජ්ජමාන නාම රූපස්මින් අසජ්ජමාන නාමේහා රූපේහි අසජ්ජමානං කියලා කියන්නේ ඇලෙන්න එපා මේ මගේ රූපය අටවිසි වැදෑරුම් රූපය පිළිබඳව මේ මගේ වේදනාවය මේ මගේ සංඥාවය මේ මගේ සංස්කාරය මේ මගේ විඥානයයි කියලා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කවදාක්වත් කිසි විටකත් ඒ ඇලෙන්නට හොඳ නැහැ. අකිංචනං කිංචන නැති. කිංචන කියලා කිව්වේ රාග ආදී කෙලෙස් සියල්ලට තමයි කිංචන කියලා කියන්නේ. රාම රූපයන්හි ඇලෙන්නට ඇලෙන්නට ඇලෙන්නට ඇලෙන පුජ්‍යලයාට ලෞකික ලෝකෝත්තර ගුණ ලැබීමට ඉඩක් නැහැ. තං ඒ පුජ්‍යලයා කවුද? නාම රූප දෙකෙහි ඇලෙන්නේ නැති නොඇලෙන රාගාදී කෙලෙස් නැති කර තැනත්තටයි අකිංචන කියලා කිව්වේ කිසිවක් නැති. න අනුපතන්ති දුක්ඛ. කායික දුක. කායික දුක ඔබේ ශරීරයේ කොටස් 32ක් තිබෙනවා අත්ථි මස්මින් කායේ කේසා කියලා මේ කෑලි 32ේම රෝග හට ගන්නවා. ඒ වගේම මේ කෑලි 32 පිළිබඳවම එක එක කෑල්ල පිළිබඳ හොඳට දැනුවත්කම් නැති ਸਰවාංග වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම මේ එක එක කෑල්ල ගැන දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ කවුරු හිටියත් මේවා ලෙඩ වෙනවා. වාතයේ පිටසෙම අපිට රෝගකාරක මූලකාරක හැටියට දක්වනවා. ඒ ශරීරයේ හටගන්න රෝග සියල්ලක් කායික දුක් හැටියට ගන්නවා. මානසික දුක් කියලා කියන්නේ ඔබෙන් ඔබේ වටාපිටාවෙන් නෑදෑයගෙන් ඥාතියගෙන් හිතට ඇතිවන කනස්සල්ල දුක කනගාටුව මෙන්න මේවා කායික රෝග හා මානසික රෝග මේ කාලේ මුළු ලෝකයම ගිනිගෙන තිබෙනවා වෛරසයක් කොරෝනා කියලා. අපේ රටෙත් තියෙනවා. පිට රටවලත් තිබෙනවා. හැබැයි අපේ රටේ අය බොහෝ සෙයින් එයින් ආරක්ෂා වෙලා මේ වෛරසයෙන් කටයුතු කරනවා. වාසනාවන්ත පින්වත් මේ කියන ක්‍රෝධය, මානය, ඒ වගේම දස සංයෝජනයන් දුරු කළ තැනැත්තාට කායික දුකක් මානසික දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇති නොවීම තුල බුද්ධ දේශනාව සවන් දුන් බොහෝ දෙනා එදා සෝහං ආදී ඵල ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි බුද්ධ දේශනාව සමනඳුන් රෝහිණී කුමරියද සෝවහන් වූවා ඒ වගේම ඇගේ සිරුර රන්වන් පාටින් බබලන්නට වුණා ඒ නිසා පින්වත්නි ඔබ ඔබේ ජීවිතයේදී ක්‍රෝධසිත දුරු කරගන්නට ඕනේ ඒ ක්‍රෝධය දුරු කරමින් මෙත්සිත උපදවා ගන්නට අදිස්ථාන කර ගන්නටත් ඕනේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි මේ රෝහිණී කුමරිය පින්කම් කිරීමේ කුසලය හේතු කොටගෙන දිව්‍ය ලෝකයේ බොහෝම ලස්සන දිව්‍යාංගනාවක් හැටියට පහළ වුණු බවත් ධර්මයේ සඳහන් කරනවා. පින්වත්නි නැවත වරක් අපි අවධානය යොමු කර ගන්නවා නම් අද ධර්ම දේශනාව සඳහා අප මාතෘකා කළ ධාතා ධර්මයෙන් ඔබට උපදෙස් ලබා දෙන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි කරුණක් නිසා උපන් ක්‍රෝධයක් තිබෙනවා නම් ඒ දුරු කරගන්න ඕනේ. ඒ වගේම නවවිධ මානයක් තිබෙනවා නම් ඒ පහ කරගන්නට ඕනේ. ඒ වගේම හිතේ හටගන්න සියලු සංයෝජන ධර්ම දුරු කරගන්නට ඕනේ. නාම රූප දෙකෙහි නොයලි රාග ආදී කෙලෙස් නැති කරමින් කායික මානසික සුවසහනය ඇති කරමින් සතුටින් ප්‍රීතියෙන් මේ ලෝකයේ ගත කරමින් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ පාලි අධ්‍යනාංශය අංශාධිපති කැලණි චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කැලණි චිත්තාභ්‍යාස ද්විභාෂා පිරිවෙන්හි කෘත්‍යාධිකාරී ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද උතුරාවල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ